بسم الله الرحمن الرحيم අපිරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් الحمد لله فاطر السماوات والأرض جاعل الملائكة رسلا جاعل الملائكة رسلا أولي أجنحة ومثنى وثلاث ورباع يزيد في الخلق ما يشاء إن الله على كل شيء قدير ما يفتح الله للناس من رحمة فلا ممسك لها وما يمسك فلا مرسل له من بعده وهو العزيز الحكيم يا أيها الناس اذكروا نعمة الله عليكم هل من خالق غير الله يرزقكم من السماء والأرض لا إله إلا هو فأنا تؤفكون අහස්වල සහ මහ පොළවේ නිර්මාපක ආනන් ඌද පියාපත් දෙකින් තුනෙන් සහ හතරින් යුත් මලක් වරුන් තම දූතයන් වශයෙන් යැවුවා ඌද අල්ලාහ්ටය සියලු පැසසුම් ඔහු නිර්මාණයෙහි Taman කැමැති පරිදි වර්ධනය කරයි අල්ලාහ් සැබවින්ම සෑම දෙයක් ගැනම බල සම්පන්නය ජනතාව සඳහා දයාවේ කවර දොරටුවක් අල්ලාහ් විවෘත කළේද එය වළක්වන්නෙකු නැත. එසේම ඔහු කිසිවක් වළක්වන්නේද? ඉන් පසු එය විවෘත කරන්නෙකුද නැත. ඔහු ਸਰව බලධාරිය, ਸਰව ප්‍රඥාවන්තය. ජනයිනි, අල්ලාහ් නුඹලාට පිරිනමා ඇති අනුග්‍රහයන් සිහිපත් කරව. නුඹලාට අහස් වලින් සහ මහ පොළවෙන් අවශ්‍ය දෑ සපයන අල්ලාහ් හැර වෙනත් මෙවුම් කරුවෙක් සිටීද? ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඒ නිසා නුඹලා කෙසේ රවටනු ලබන්නේද? وَإِن يُكَذِّبُوكَ فَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّن قَبْلِكَ وإلى الله ترجع الأمور يا أيها الناس إن وعد الله حق فلا تغرنكم الحياة الدنيا ولا يغرنكم بالله الغرور إن الشيطان لكم عدو فاتخذوه عدواً إنما يدعو حزبه ليكونوا من أصحاب السعيد الذين كفروا لهم عذاب شديد والذين آمنوا وعملوا الصالحات لهم مغفرة وأجر كبير نبي محمد මේ ජනයා නුඹ බුරුකාරයෙකු ලෙස සලකන්නේ නම් එය අලුත් දෙයක් නොවේ. නුඹට පෙර සිටි බොහෝ රසූල්වරු එනම් දේව ධර්ම දූතයෝ බොරුකාරයින් ලෙස සලකනු ලැබූහ. අල්ලාහ් වෙතය සෑම කටයුත්තක්ම අවසානයේ පමුණුවනු ලබන්නේ. ජනෙයිනි, අල්ලාහ්ගේ පොරොන්දුව සැබවින්ම සත්‍යය. ලෞකික ජීවිතය නුඹලා මුලා නොකළ යුතුය. තවද මහා රැවටිලිකාරයා අල්ලාහ් සම්බන්ධයෙන් නුඹලා නොරැවටිය යුතුය. ෂයිතන් සැබවින්ම නුඹලාගේ සතුරාය. එනිසා නුඹලා ඔහු සතුරෙකු ලෙස සැලකිය යුතුය. තවද සැබවින්ම තම පාක්ෂිකයින්ට දැල්වෙන ගින්නෙහි සහකාරයෙන් වීමටයි ඔහු ඇරයුම් කරන්නේ. ප්‍රතික්ෂේපකයින්ට දැඩි දඩුවමක් ඇත. විශ්වාස කර යහකම් කරන අයට සමාවද මහඟු තිලිනද ඇත. أفمن زين له سوء عمله فرآه حسنا فإن الله يضل من يشاء ويهدي من يشاء فلا تذهب نفسك عليهم حسرات إن الله عليم بما يصنعون والله الذي أرسل الرياح فتثير سحابا فسقناه إلى بلد ميت فسقناه إلى بلد ميت ميت فأحيينا به الأرض بعد موتها كذلك النشور من كان يريد العزة فلله العزة جميعا إليه يصعد الكلم الطيب والعمل الصالح يرفعه والذين يمكرون السيئات لهم عذاب شديد ومكر أولئك هو يبور තම නපුරු ක්‍රියා තමාට ලක්ෂණ වී එය මනහර ලෙස දැක්කා වූ ඔහුගේ නොමග යෑමට සීමාවක් තිබේද සැබවින්ම අල්ලාහ් තමාට අබිමත අය නොමග යවන්නේය තවද තමාට අබිමත අය යහමඟ යවන්නේය. ඒ නිසා නබි මුහම්මද් නුඹගේ සිත ඔවුන් ගැන දුක් මුසු නොවේවා. ඔවුන් කරන සියලු දෑ සැබවින්ම අල්ලා මැනවින් දනි. සුලං එවන්නේ අල්ලාය. ඉන්පසු එය වලාකුළු නංවන්නේය. පසුව එය මල බිමක් කරා යන්නට සලස්වන්නෙමු. එවිට එය මල පසුව එමගින් මහ පොළව අප ප්‍රාණවත් කරන්නෙමු. මල මිනිසුන් මලවුන් කෙරෙන් නැගිටුවීමත් මේ අයුරින්ම සිදුවේයි. යමෙක් යශෝ කීර්ති කැමති වන්නේද? සියලු යශෝ කීර්ති අල්ලාහට බව ඔහු දැනගත යුතුය. ඔහු වෙතය පිවිතුරු වදන් ආරෝහණය වන්නේ. දැහැමි ක්‍රියාද ඔහු ඉහළට ඔසවා ගන්නේය. නපුරු කුමන්ත්‍රණ කරන අයට දැඩි දඩුවම් ඇත. ඔවුන්ගේ කුමන්ත්‍රණ ඉබේම අහෝසි වී යයි. والله خلقكم من تراب ثم من نطفة ثم من نطفة ثم جعلكم أزواجا وما تحمل من أنثى ولا تضع إلا بعلمه وما يعمر من معمر ولا ينقص من عمره ولا ينقص من عمره إلا في كتاب إن ذلك على الله يسير وما يستوي البحران هذا عذب فرات سائغ شرابه سائغ شرابه وهذا ملح أجاج ومن كل تأكلون لحما طريا وتستخرجون وتستخرجون حلية تلبسونها وترى الفلك فيه مواخر لتبتغوا من فضله ولعلكم تشكرون الله නුඹලා පසින් නැවේය. පසුව ශුක්‍රාණු බිඳුවකින් ඇති කලේය. ඉන්පසු නුඹලා ස්ත්‍රී සහ පුරුෂ جوړු බවට පත් කලේය. ඔහුගේ දැනුමෙන් තොරව කිසිම ස්ත්‍රියක් පිළිසිඳ ගන්නේවත් ප්‍රසූත කරන්නේවත් නැත. අල්ලාහ්ගේ ලේඛනයේ අනුව මිස වයස්ගත වන කිසිම කෙනෙකු වයස්ගත වන්නේවත් ඔහුගේ වයසින් කිසිවක් අඩු වන්නේවත් නැත. සැබවින්ම එය අල්ලාහට පහසු දෙයකි. එසේම දෙමුහුදු එක හා සමාන නොවන්නේය. මෙය මිහිරිය, පිපාසය සංසිඳවන්නේය. බීමට හිතකරය. අනෙක ලුණු රසය, කටුකය. එසේ තිබියදී මේ දෙකෙන්ම නුඹලා නැවුම් මාංශ ලබා ගන්නෙහුය. නුඹලා ඒන් පැලඳීමට විසිතුරු ආභරණ ලබා ගන්නෙහුය. තවද ජලය දෙබෑ කරගෙන එහි නැව් ගමන් කරවනු නුඹ දකින්නේය. මේ සියල්ල නුඹලා ඔහුගේ අනුග්‍රහය සොයනු පිණිසත් නුඹලා ගුණගරුක වීම පිණිසත්ය. يولج الليل في النهار ويولج النهار في الليل وسخر الشمس والقمر كل يجري لأجل مسمى ذلكم الله ربكم له الملك والذين تدعون من دونه ما يملكون من قطمير إن تدعوهم لا يسمعوا دعاءكم ولو سمعوا ما استجابوا لكم ويوم القيامة يكفرون بشرككم ولا ينبئك مثل خبير ඔහු රාත්‍රිය දහවලෙහි ඇතුළු කරවන්නේය. තවද දහවල රාත්‍රියේහි ඇතුළු කරවන්නේය. හිරුද සඳුද ඔහු පාලනය කරන්නේය. ඒ සියල්ල નિયમિત කාලයකට ධාවනය කරති. මේ සියල්ල සිදු කරන අල්ලාහ්ම නුඹලාගේ පරමාධිපති විය. පරමාධිපත්‍යය ඔහුගේය. ඔහු හැර නුඹලා යදින අය ඉන්දි ඇට සිවියක පවා හිමිකම් නොලබන්නෝය. නුඹලා ඔවුන් කැඳ වූවා නම් නුඹලාගේ කැඳවීමට ඔවුහු සවන් නොදෙන්නෝය. තවද ඔවුන් සවන් දුන්නේ උවද නුඹලාට පිළිතුරු දිය නොහැකිය. මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ නුඹලාගේ ශිර්ක්භාවයේද ඔවුහු ප්‍රතික්ෂේප කරන්නෝය. සියලු දෑදත් සවිඥාන වන අල්ලා ලෙස වෙනත් කිසිවෙක් නුඹට සත්‍යය නොදන්වන්නෝය. يا أيها الناس أنتم الفقراء إلى الله والله هو الغني الحميد إن يشأ يذهبكم ويأتي بخلق جديد وما ذلك على الله بعزيز ولا تزر وازرة وزر أخرى وَإِن تَدْعُ مُثْقَلَةٌ إِلَى حِمْلِهَا لَا يُحْمَلْ مِنْهُ شَيْءٌ لَا يُحْمَلْ مِنْهُ شَيْءٌ وَلَوْ كَانَ ذَا قُرْبَى إِنَّمَا تُنذِرُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِالْغَيْبِ وَأَقَامُوا الصَّلَاةَ ومن تزكى فإنما يتزكى لنفسه وإلى الله المصير ජනයිනි නුඹලාය අල්ලා වෙත යැපෙන්නෝ තවද අල්ලා ස්වයං පෝෂිතය ස්වයං ප්‍රශංසනීයය ඔහුට අබිමත නම් නුඹලා ඉවත් කොට අලුත් මැවීමක් ගෙන එන්නේය මෙය කිසිසේත් අල්ලාහට අපහසු කාර්යයක් නොවේ. බර උසුලන්නේක් වෙනත් කෙනෙකුගේ බර නොඋසුලයි. එසේම බර පටවන ලද්දෙකු එය උසුලමින් උදව් ඉල්ලා කන්නලව් කරන්නේද? ඔහු කිට්ටු නෑයෙකු වද ඔහුගෙන් එයින් කිසිවක් නොඋසුලුම් ලබන්නේය. නබි මුහම්මද් ඔවුන් ඔහු නොදුටුවද තමන්ගේ පරමාධිපති වූ ඔහුට බියවන්නා වූද සලාතය ඉටු කරන්නා වූද අයටය නුඹට අනුශාසනා කළ හැක්කේ යමෙකු සුපිවිතුරු වන්නේද සැබවින්ම එය ඔහුගේම යහපත පිණිසය සියලු දෙනාම ආපසු යන්නේ අල්ලාහ් වෙතය وما يستوي الأعمى والبصير ولا الظلمات ولا النور ولا الظل ولا الحرور وما يستوي الأحياء ولا الأموات إن الله يسمع من يشاء وما أنت بمسمع من في القبور إن أنت إلا نذير إن أرسلناك بالحق بشيرا ونذيرا وإن من أمة إلا خلا فيها نذير අන්ධයෝ සහ පෙනුමැත්තෝ එක සමාන නොවේති. තවද අන්ධකාරයේද ආලෝකයේද සිසිල් සෙවනද සූර්ය තාපයේද එක සමාන නොවේති. ජීවතුන් අතර සිටින්නෝද මල වූවෝද එක සමාන නොවිති. සැබවින්ම අල්ලාහ් තමාට අබිමත අයට ඇසෙන්නට සලස්වයි. එහෙත් නබි මුහම්මද් නුඹ මිනි වලවල් වල වැළලී සිටින අයට නුඹ අසන්නට සලස්වන්නෙකු නොවේ. නුඹ අනතුරු අඟවන්නෙකු මිස නැත. සුභාරංචි දරන්නෙකු සහ අනතුරු අඟවන්නෙකු ලෙස සත්‍යය සහිතව අපි නුඹ එවෙමු. අනතුරු අඟවන්නෙකු ඔවුන් අතරට පැමිණි මිස කිසිම ජන සමාජයක් නොමැත. وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ جَاءَتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ وَبِالزُّبُرِ وَبِالْكِتَابِ الْمُنِيرِ ثُمَّ أَخَذْتُ الَّذِينَ كَفَرُوا فَكَيْفَ كَانَ نَكِيرِ ඔව්හු නුඹ බොරු කරත්නම් ඔවුන්ට පෙර සිටි අයද ඔවුන්ගේ රසූල් වරුන් ඔව්හු බොරුකාරයින් ලෙස සැලකූහ. ඔවුන්ගේ රසූල් වරුන් පැහැදිලි සාක්ෂිද ශුද්ධ ලියවිලි සහ ආලෝකමත් දේව ග්‍රන්ථද රැගෙන ඔවුන් වෙත පැමිණියහ. අනතුරුව මම ප්‍රතික්ෂේපකයින් හසු කරගත්ෙමි. මාගේ දඩුවම කෙතරම් බිහිසුණු වීද? ألم تر أن الله أنزل من السماء ماء فأخرجنا به ثمرات مختلفا ألوانها ومن الجبال جدد بيض وحمر مختلف ألوانها مختلف ألوانها وغرابيب سود ومن الناس والدواب والأنعام مختلف ألوانه كذلك ۖ إنما يخشى الله من عباده العلماء إن الله عزيز غفور الله අහසින් වැසි ජලය පහල කරන බවත් එමගින් අප විවිධ වර්ණ වලින් යුත් පළතුරු වර්ග ලබා දෙන බවත් නුඹ නොදුටුවේහිද කඳුවලද පැහැපත් සුදු රතු ඝන කළු ආදී එහි විවිධ වර්ණ ඇත. එසේම මිනිසුන් සතුන් සහ ගව මහේෂාදීන් අතරද විවිධ වර්ණ ඇත. සැබවින්ම අල්ලාහට ඔහුගේ ගැත්තන් අතුරින් බියවනුයේ ඥානය ඇත්තෝ පමණි. සැබවින්ම අල්ලාහ සර්ව බල පරාක්‍රමය සර්වක්ෂමාශීලීය. إن الذين يتلون كتاب الله وأقاموا الصلاة وأنفقوا وأنفقوا مما رزقناهم سرا وعلانية سرا وعلانية يرجون تجارة لن تبور ليوفيهم أجورهم ويزيدهم من فضله إنه غفور شكور සැබවින්ම අල්ලාහගේ ධර්ම ග්‍රන්ථය පාරායනා කරන්නා වූද සලාතේ ඉටු කරන්නා වූද අප ඔවුන්ට ලබා දී ඇති දෙයින් රහසේ සහ ප්‍රසිද්ධියේ වියහියදම් කරන්නා වූද අය කිසිදාක පාඩුවක් නොවන ව්‍යාපාරයක් අපේක්ෂා කරන්නෝය. අල්ලාහ් ඔවුන්ට ඔවුන්ගේ තිලිනය සම්පූර්ණයෙන් පිරිනැමීමටද ඔහුගේ ආශිර්වාදය ඔවුන්ට වර්ධනය කිරීමටද සැබවින්ම ඔහු ක්ෂමාශීලීය අති කෘතඥය. والذي أوحينا إليك من الكتاب هو الحق مصدقا لما بين يديه إن الله بعباده لخبير بصير ثم أورثنا الكتاب الذين اصطفينا من عبادنا فمنهم ظالم لنفسه ومنهم مقتصد ومنهم سابق بالخيرات بإذن الله ذلك هو الفضل الكبير නබි මුහම්මද් ඊට පෙර පැවති සුද්ධ ලියවිලි සනාථ කරමින් අප නුඹ වෙත පැහැදිලි කළ ධර්ම ග්‍රන්ථයයි සත්‍ය වන්නේ. සැබවින්ම අල්ලාහ් තම ගැත්තාන් ගැන සර්වඥානීය, සර්වදෘෂ්ටිකය. ඉන්පසු අපගේ ගැත්තාන් අතුරින් අප තෝරාගත් අයට මෙම ධර්ම ග්‍රන්ථය අපි උරුම කළෙමු. ඔවුන්ගෙන් ඇතමෙක් Tamanටම වරද කරගත්ෝය. තවද ඔවුන්ගෙන් ඇතමෙක් මධ්‍යම පිළිවෙත අනුගමනය කරන්නෝය. තවද ඔවුන්ගෙන් ඇතමෙක් අල්ලාහගේ අවසරය ඇතිව යහකම්හි පෙරමුණෙහි සිටින්නෝය. මෙය අතිමහත් වරප්‍රසාදයයි. جنات عدن يدخلونها يحلون فيها من أساور يحلون فيها من أساور من ذهب ولؤلؤا ولباسهم فيها حرير وقالوا الحمد لله الذي أذهب عنا الحزن إن ربنا لغفور شكور الذي أحلنا دار المقامة من فضله لا يمسنا فيها نصب ولا يمسنا فيها لغوب ඔව්හු සදාකාලික වූ ස්වර්ගයට පිවිසෙති. එහිදී ඔවුන්ට රන් ආභරණද මුතුද පළඳවනු ලබන්නේය. එහි ඔවුන්ගේ වස්ත්‍ර පටසලුය. තවද අපගෙන් දුක පළවා හැරිය අල්ලාහටම සියලු ප්‍රශංසා. සැබවින්ම අපගේ පරමාධිපති සර්ව ක්ෂමාශීලිය අති කෘතඥයයි ඔවුහු කියති. ඔහුගේ වරප්‍රසාදයෙන් සදාකාලික ගෘහයෙහි අපි පදිංචි කළේ ඔහුය. එහි අපට පරිශ්‍රමය නොවන්නේය. තවද එහි ආයාසයක් අපට නොවන්නේය. والذين كفروا لهم نار جهنم جهنم لا يقضى عليهم فيموتوا ولا يخفف عنهم من عذابها كذلك نجزي كل كفور وهم يصطرخون فيها ربنا أخرجنا نعمل صالحا غير الذي كنا نعمل أولم نعمركم ما يتذكر فيه من تذكر وجاءكم النذير فذوقوا فما للظالمين من نصير ප්‍රතික්ෂේප කළ උනට නිරයේ ගින්න ඇත. මැරි මිදෙන්නටද ඔවුන්ට තීන්දුව නොකරනු ලැබේ. තවද ඔවුන්ට එම නිරයේ දඩුවම සැහැල්ලු නොකරනු ලැබේ. ප්‍රතික්ෂේප කරන්නන් සියලු දෙනාට එලෙසය අප දඩුවම් දෙන්නේ. අපගේ පරමාධිපති අප කලින් කරමින් සිටි දෑට වඩා යහපත් දෑ කිරීම පිණිස අප මෙතනින් නිදහස් කරනු මැනවයි. ඔව්හු එහිදී විලාප නගති. අවවාදයක් පිළිපදින අයට එසේ කළ හැකි වන පරිදි ප්‍රමාණවත් දීර්ඝ ජීවිත අපි නුඹලාට නොදුන්නෙමුද? තවද අනතුරු අඟවන්නෙක් නුඹලා වෙත පැමිණියේය. එනිසා දඩුවමේ රස විඳිව්. පෞකාරයිනට උදව් කරන්නෙක් නැත. إن الله عالم غيب السماوات والأرض إنه عليم بذات الصدور هو الذي جعلكم خلائف في الأرض فمن كفر فعليه كفره ولا يزيد الكافرين كفرهم عند ربهم إلا مقتا ولا يزيد الكافرين كفرهم إلا خسارا قل أرأيتم شركاءكم الذين تدعون من دون الله أروني ماذا خلقوا من الأرض أم لهم شرك في السماوات أم آتيناهم كتابا فهم على بينة منه بل إن يعد الظالمون بعضهم بعضا إلا غرورا إن الله يمسك السماوات والأرض أن تزولا ولئن زالتا إن أمسكهما من أحد من بعده إنه كان حليما غفورا සැබවින්ම අල්ලාහ් අහස්වල සහ මහ පොළොවේහි ඇති සෑම গুপ্ত දෙයක් පිළිබඳව දන්නා වේ. සැබවින්ම ඔහු හදවතෙහි සැඟවී තිබෙන රහස් මනවින් දනී. නුඹලා මහ පොළොවේහි කලීෆාවරුන් එනම් නියෝජිතයින් බවට පත්කලේ ඔහුය. යමෙක් ප්‍රතික්ෂේප කළේද ඔහුගේ ප්‍රතික්ෂේප කිරීම ඔහු කෙරෙහිමය. ප්‍රතික්ෂේප කරන්න උනට ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ගේ පරමාධිපතිගේ සන්නිධානයෙහි උදහස මිස වැඩි නොකරන්නේය. ප්‍රතික්ෂේප කරනවුනට ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හානිය මිස වැඩි නොකරන්නේය. අල්ලාහ් වෙනුවට නුඹලා ආයාචනා කරන නුඹලාගේ ආදේශකයින් නුඹලා දැක්කෙහිද? ඔවුන් මහ පොළොවේහි මවා ඇතිද මට පෙන්වව්. නැතහොත් අහස්වල ඔවුන්ට කොටසක් තිබේද නැතහොත් එයින් සාධක ගත හැකි ග්‍රන්ථයක් අපි ඔවුන්ට දුන්නෙමු දැයි නබි මුහම්මද් අසව් නොඑසේය අපරාධකාරයෝ ඔවුන්ගෙන් ඇතමෙක් ඇතමෙකුට රැවටිල්ල මිස ප්‍රතිඥා නොදෙති සැබවින්ම අල්ලා අහස්ද මහ පොළවද ඒවා ගිලිහි නොයනසේ ග්‍රහණය කරන්නේය ඒ දෙක ගිලිහි ගියහොත් ඒ දෙක ග්‍රහණය කරන්නට ඔහු හැර වෙනත් කිසිවෙක් නැත සැබවින්ම ඔහු සදා ශාන්තය සර්ව ක්ෂමාශීලීය وأقسموا بالله جهد أيمانهم لئن جاءهم نذير لئن جاءهم نذير ليكونن أهدى من إحدى الأمم فلما جاءهم نذير ما زادهم إلا نفورا استكبارا في الأرض ومكر السيء ولا يحيق المكر السيء إلا بأهله فهل ينظرون إلا سنة الأولين فلن تجد لسنة الله تبديلا ولن تجد لسنة الله تحويلا ඔවුන්ට අනතුරු අඟවන්නෙකු පැමිණ සිටියානම් ඔවුන් වෙනත් කිසිම જાතියකට වඩා සැබවින්ම යහපත් වන්නට තිබුණායයි මේ අය අල්ලාහ් නමින් දිවුරා කියති. නමුත් අනතුරු අඟවන්නෙකු ඔවුන් වෙත පැමිණි කලෙහි ඔවුන්ගේ පැමිණීම ඔවුන්ට සත්‍යයෙන් පලා යෑම මිස වැඩි නොකලේය. මහ පොළොව මත අහංකාර ලෙස හැසිරීමටත් අකුසල සැලසුම් කිරීමටත් ඔවුහු පටන් ගත්හ. නමුත් සැලසුම් කළ අකුසල් කුමන්ත්‍රණය එය කළ අය මිස හසු නොකරන්නේය. පෙර සිටි අයට එනම් ජන කොටස් වලට ඌ පිළිවෙත මිස ඔවුහු බලාපොරොත්තු වන්නේද? සැබවින්ම අල්ලාහගේ පිළිවෙතෙහි කිසිම වෙනසක් නුඹ නොදකින්නේය. තවද අල්ලාහගේ පිළිවෙතෙහි කිසිම මාරු කිරීමක් නුඹ නොදකින්නේය. أولم يسيروا في الأرض فينظروا كيف كان عاقبة الذين من قبلهم وكانوا, وكانوا أشد منهم قوة وما كان الله ليعجزه من شيء في السماوات ولا في الأرض إنه كان عليما قديرا ولو يؤاخذ الله الناس بما كسبوا ما ترك على ظهرها من دابة ما ترك على ظهرها من دابة ولكن ولكن يؤخرهم إلى أجل مسمى فإذا جاء أجلهم فإن الله كان بعباده بصيرا ඔවුන් මහ පොළොවේහි සංචාරය නොකළේද එසේනම් ඔවුන්ට පෙර විසුවන්ගේ අවසානය කෙසේ වීදැයි ඔවුන්ට දකින්නට තිබුණි ඔව්හු මොවුන්ට වඩා බෙහෙවින් බලවත් වූහ. අහස්හි හා මහ පොළොවේහි අල්ලා පරාජය කළ හැකි දෑ කිසිවක් නැත. සැබවින්ම ඔහු සර්වඥානීය, සර්ව බල සම්පන්නය. ඔවුන් උපයාගත් දෑ අනුව අල්ලා මිනිසුන්ට දඩුවම් කරන්නට වී නම් ඔහු ඒ එනම් මහ පොළොව මත කිසිඳු ප්‍රාණියෙකු ඉතුරු නොකරන්නේය. එහෙත් ඔහු નિયમિત කාලයකට ඔවුන් පමා කරන්නේය. ඔවුන්ගේ નિયમિત කාලය පැමිණි කලෙහි ඵල විපාක දෙන්නේය. සැබවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් ගැන සර්ව දෘෂ්ටිකය.